මේ සක්මන් භාවනාව කොහොමද කරන්නේ කියලා ඉතිකට හඳුන්වා දීමේදී කියන්න ඕනේ අපි මේ පරියන්ක මතින් සක්මන් මතින් ඉදිරියට වැඩ මතින් උත්සාහ කරන්නේ අප්‍රමාදේව ගණ්ඩයි සතියව ගණ්ඩයි මේ සතිය මේ තරම් අපිට ක්‍රමසහවිදි අවශ්‍ය වෙලා තියෙන අපේ තරම අසත්‍යමත් නිසායි එහෙම නැත්නම් අපි මේ තරම ප්‍රමාදයෙන් ගත කරන නිසා ඒ නිසා අපිට ක්‍රම වේදයක් එහෙම නැත්නම් ඒවල කියන ප්‍රතිපදා කියලා ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා ප්‍රමාදයේ කඩලා අප්‍රමාදයට යන්න අසතිය වඩ කඩලා සතියට කඩන්න අයෝගයෙන් පිටලා යෝගයට යන්න. ඉතින් ඒක මේ සාමාන්‍යයෙන් කියනවා නම් මේ ළද වෙච්ච කෙනෙක් නැවත සුව වීම සඳහා ගන්න ප්‍රයත්නයක් සාසී ඒ සුව වීමේදී දැඩි සත්කාරයක කියලා එකක් තියෙනවා ඊට පස්සේ වාක්‍ය වේදකම් කියලා එකක් තියෙනවා අනිත් එක තියෙනවා ගෙදර ඇවිල්ලා ළඩ සුව වීමෙන් ගත කරන කාලය වගේ කියලා එකක් තියෙනවා අන්න ඒ වගේ මේ තුනකට කැඩුවොත් පර්යංග භාවනාව ඇත්තටම දැඩි සත්කාරයකයක් වගේ අවශ්‍ය සීඩුවම தත්යන් යටතේ මේ ප්‍රශස්ත தත්යන් යටතේ ආලිත தත්යන් යටතේදී සතිය සහ ප්‍රමාදය හඳුනා දෙනවා වෙන විදිහකට කියනවා නම් විචල්්‍ය සාධක රාශියක් හිර කරනවා එකම විචල්්‍ය සාධකයක හිතියෝ දන්නේ අපි රූප පේන්නේ නැහැ ශබ්ද ඇහෙන්නේ නැහැ ගඳ නැහැ රස නැහැ කයේ චේතනාපූර්වක මෙහෙවීම් නැහැ හිතවිලි හිතන්නේ නැහැ ඒක liverලා ස්වභාවයෙන් වැටෙන හුස්මට අවධානය, මානසිකාර්ය, විතක්කය යොදවන එකයි පණයන්ගෙන් කරන්නේ. ඉතින් ඒක මෙහෙම කරන්නේ මොකද්ද මේ ඉස්සල්ලාම මේ පැලේ මුල මොටේ යදව ගන්නවා වගේ සතිය සමාධි මේ සක්‍රමාදී පිහිටුව ගැනීම සඳහා. ඊට පස්සේ සක්මණේදී කරන්නේ දෙවිදී ටිකක් බාධක ධර්ම මැද යම් යම් ප්‍රමාණයක විවෘත කීමක් යටතේ සක්මන සතිය වඩන්න ගන්න උත්සාහයක්. ඉතින් මේ සක්මන ගැන කියනකොට මතක් කරගන්න වෙන්නේ ඒ සක්මන් භාවනාව වෙන කිසිම ආගමක කොහොමදක්ක සඳහන් නැති භාවනාවක්. අනික හැම ආගමකම පරියංග භාවනාව සටහන් කරනවා. ඒ අපි හිතන්නේ බුද්ධ ආගමේ විතරයි කියලා භාවනාව නැති ආගමක් ඇත්තේ නෑ. තියෙනව නැත්තම් වෙන්නේ උච්ඡේදවාදයට වැඩිච්ච භෞතික විද්‍යා භෞතිකවාදීන් ළඟ විතරයි නැත්තේ. සාමාන්‍ය සාසත දිට්ඨියට වැඩිච්ච කර්මේශා කර්මඵලෙ පිළිගන්න හෝ ඒවට ඔක්කොගෙම භාවනා කරලා තියෙනවා. මේ සෑම භාවනා ක්‍රමයකම උපචාර සමාධිය දක්වම යන හැටි ඒ පොත්වල අපි හිතනට වැඩිය ලිඛිතව තියෙනවා. මම පුදුම වුණා මම කියවලා බලනකොට මේ මුස්ලිම් කට්ටියගේ තියෙන සූෆි භාවනාවේ උපචාර සමාධිය දක්වා යන හැටි සම්පූර්ණ විස්තරය පෙන්නලා දීලා තියෙනවා වාඩි වෙන හැටි අතක් උඩ අතක් තියාගන්න හැටි නබි නායකතුමාගේ නමක් කරගෙන නැවත නැවත බුදුහාමුදුරන් ගුණ මෙනෙහි කරනවා වගේ කරගෙන කරගෙන යනකොට හිත පිරිසිදු වෙන අවස්ථා හොඳට දීලා තියෙනවා. ඒකට අපි දන්නවා හින්දු ආගමේ සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් භාවනා කරලා මේ තුන් කල් පිළිබඳ අවබෝධ ලබාගත් ඉක්ෂිනාතල පහළ වෙලා හිටියා. ඒ වගේම කතෝලික ආගමෙත් භාෂාත්මක වගේ දීවිලා තියෙනවා. ඒ අර මේ පුතා ආවිල්ලා ටිබෙට් රටේ පැවිදි වුණා රිචඩ් කියලා. තාත්තා තාම උග්‍ර කතෝලිකේ දෙන්න සාකච්ඡාවක් කරන එකක් තියෙනවා. ඒක බොහොම ප්‍රසිද්ධ පොතක්. ඒක දැන් සිංහලට දානවා. ඒකදී මේ දෙන්නගේ එකිනෙකත් මත වෙනස් කරන්නේ පුතා බුද්ධඝමයි තාත්තා ඒ ආගමයි මුළු පොත කියවනකන් සාකච්ඡාව යනවා ගහ වෙන ගන්න නෙමෙයි මති මතාන අන්න එතනදී ඒ පුතා කියනවා යත් මේ පරිමද කතෝලිකේ දැන් බෞ දැන් අතරම දලයි ලාමතුමාගේ පරිවර්තනය කරන තරමටම ප්‍රසිද්ධ මේ ලාමාවරේ එයා කියනවා කතෝලික සභාව විසින් මෙතෙක් හඳුනා ගන්නාලාද සාන්තුවරියෝ සාන්තුවරයන්ගේ 50%ක්ම ධ්‍යානලාභේ 150ක්ම පිස්සු කියනවා. ඒකල ඒගොල්ලන් මේ ඇබ්නෝමල් කරන්න පුළුවන්. එක්කෝ සයිකෝපැතික් එක්සෙන්ට්‍රික් කේසස්. ඒව නැත්තම් ධ්‍යාන ලබලා තියෙනවා. ඊට පස්සේ නම් නම් වශයෙන් දෙනවා මේ මේ කටියට මේ පිස්සුව තිබ්බේ. මෙයා ධ්‍යානලාභී කියලා. මේ කවුරක්වත් අභියෝග කරලා නැහැ තමයි කියන්නේ. තාත්තයි කතාව දැන් මේ සිංහලට ඒ කියන්නේ මේ භාවනාවලක් තියෙනවා. මේ ධ්‍යාන ලබන එක ඇත්තට මේ ළඟදී සම්මතනික දලයි යමතුමා ප්‍රකාශ කරා මේ බුද්ධ ආගමේ තියෙන මේ ගැඹුරු අවබෝධ ඥාන පිළිබඳව කර්මය සහ කර්මඵලයේ අදහන බුද්ධ ආගමේ ආයත පස්සේ මේක අවබෝධ කරගන්න පුළුවන් කිට්ටුම දැනෙන්නේ කතෝලිකයන්. අපි හිතුවේ Hindu කට්ටිය කියලා මොකද Hindu අයගේ තමයි බුද්ධ ආගම වල පදනම දුන්නේ. ඒත් මේ දලයි යමතුමාගේ බුද්ධලික මතයක් අද තියෙන ලෝකේ දැනුමනෝ බලනකොට මේ කතෝලික අය තරම් භාවනා ක්‍රම තියෙනවා. මම කියන්න හදන්නේ කිසිම තැනක සක්මනක් ගැන කතාවක් නැහැ. ඒකේ පේන්න තියෙනවා සරුවත්යන් වහන්සේගේ සක්මනේ ආනිසංශ කියනකොට අධධානකම හොති පධානකම කියලා ගමනක් කෙලවර කරන්න ඕන නම් සක්මන තියාගන්න කියලා. ගමන මගට ගිහිල්ලා නතර වෙන්න ඕන නම් ඕනික ඕන භාවනාවක් කරන්න පුළුවන්. ඊට තනිලා මගට යන්න පුළුවන්. හැබැයි මග තමයි. ඉවර කරන්න නම් දීර්ඝ ගමනක් ඉවර කරන්න සක්මන තියෙනවා. ඉතින් අපි හිතන්නේ හුඟක් වෙලාට අර දැඩි සත්කාරයකකේ තියෙන සත්කාරය කොහොමද උග්‍රයි ප්‍රසිද්ධයි කැපිපේන සුළුයි වාට්ටු වෙච්ච වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වාට්ටුවේ කරන වැඩ වගේ තමයි සක්මන් භාවනාව. ඒකෙදී අර ඇස් දෙක ඇරලා නිසා චක්කුන්ද්‍රිය වැඩ කරනවා, රූප පේනවා. කනට ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනවා. බාහිර එළිය සක්මන් කරනවා නම් ඉංගම ක්‍රියාව කරන්නේ චේතනා පූර්වකව. ඉබේ සිදුවෙන හුස්මක් නෙවෙයි. ආයෝසෝනෝ තබනවා, වම දකුණ කියනවා. ඊට අමතරව තව මේ උගලන් වදින වගේ নানা ආකාර සංඥා එනවා. මෙන්න මේ සංඥා මැද කොහොමද අපි මේ සතිය පවත්න්නේ ඒක මේ පොඩි වදේ කතයි හතයි කියලා ඇවිදින වෙලාවේ වැටෙන්නේ නැතුව යන්න ඉගෙන ගන්න හැටි. ඒක අඩියක් ගත්තා 2යි 3යි 4යි කියලා වැටෙන්නේ නැතුව යන්න හදන වැඩක් වගේ සක්මන් භාවනාවට ගියාට පස්සේ අපි ඇත්තනම් පොඩි බබෙකුටත් වැඩි අසරණයි. මොකද පියවරෙන් පියවරට සතිය නඩත්තු කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා සතිය වැටෙනවා. 7යි 7යි වත් කියන්න ගන්න. 7 වෙන්න ඉස්සෙල්ලා වැටෙනවා. පියවර හතේ යන්නේ ඉස්සලා සතිය කඩනවා. අසුර බබා වැටෙනවා මෙතන සතිය කඩනවා. ඉතින් ඒක නිසා මේකෙන් ලැබෙන සතියක් ඒක අදිටඩිය බොහොම තහවුරුයි පොළවේ ගහලා ගහ වැඩ ගන්න පුළුවන් සතියක්. ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා මේ සක්මණෙන් ලැබෙන සත්‍ය සමාධිය චක්කමාදිගතෝ සමාධි චිරක් ත්‍රිතිකෝ හොති කියලා බොහෝ කල්පවතිනවා. ඉතින් ඒ සඳහා අපි හද පාවිච්චි කරන මේකට ඉඳ ගන්න පාවිච්චි කරන එකට භාවනාශාලාව කියනවා සක්මන් සඳහා පාවිච්චි කරන දේ නම් සක්මන් මළුව කියලා තමයි කියන්නේ. මේ සක්මන් මළුව අපේ තියෙන විශිෂ්ටත්වය අනුව ඇතුළත සක්මන් මළුව සහ පිටිත කියලා දෙකක් තියෙනවා. ඉතින් දැන් අපි මේ ගොඩනැගිල්ලදී හැබැලුවොත් එහෙම ඇතුළත ඇතුළත සක්මන් කියලා අපිට ගන්න වෙන්නේ කොටු එක තමයි. හැබැයි ඒක ප්‍රශස්ත එකක් නෙමෙයි මොකද හේතුව මේ තැනි පොළව ඒ අවශ්‍ය කරන ව්‍යායාමයේ දෙන්නේ නැහැ. ඒ සඳහා අඩුම ගානේ කියනවා ලනුපතරක් අදාන්නේ. පොළොව විසම වෙන්න වෙන්න තමයි සක්මණ ආනිසංස වැඩි වෙන්නේ. එහෙම කරලා ගිහිල්ලා බලන්න වැල්ලේ සක්මන් කරලා තුන් ගුණයක විලසක් තියෙනවා දුරාට. අපි කඳුබඩ ඉන්න වෙලාවේදී අපිට කඳුබඩ තිබුණ සම්පූර්ණ පේමන්ට්ස් විතරයි. නමුත් ගෝමළුවේ විතරක් තිබුණ වැලි ටික. අන්න ඒකේ කරපු කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ මේක දවස් ගාණක් සක්මන් කරලා ගිහිල්ලා වැල්ලේ සක්මන් කරුවට පස්සේ පුතුම වෙනසක් වෙනවා. ඒ නිසා වැල්ලේ සක්මන ඒක සක්මන් භාවනාවේ Um, සුඛභෝගී තත්ත්වයක්. ලක්ෂූරියස් ට්‍රීට්මන්ට් එකක් තමයි වෙන්නේ. ඒක සඳහා අඟල් භාගයේ විතර තියෙන වැල්ල 30ක 40ක් විතර දිගක්, අඩි 3ක් 4ක් පහළ පළල පතයක් තමයි අපි සක්මමලෝ කියන්නේ. ඉතින් ඉස්සර මේ පැරණි ආරාතන චෛත්‍ය තැන් වල ඉතුරු වෙච්ච සක්මන් වල නටබුන් තියෙනවා. ඒක හොඳටම පැහැදිලි ඒවා සිද්ධ වෙච්ච දැන් රහතන් වහන්සේලා හිටපු දැන් කියලා මොකද වියදම් කළ තියෙන ප්‍රමාණය. පොළවෙන් අඩි 6ක් විතර උසට යනකම් කපපු ගල් වලින් හරි ගැස්සලා ගොඩ වෙන්න පඩියක් තියෙන සක්ම මළු ආදලා සමාජ ඒක වටේට ලස්සන ගෙවල් හදලා හරි ගැසලා තියෙනවා. ඉතින් ඇත්තටම මම විදපු තැන් වලින් මම දන්නේ මේ ත්‍රිගලින් තමයි මෑත කාලේ සක්මන අඳුල්ලා දෙලා තියෙන ලෝකෙට. වෙන කිසිම තැනක කිසිම භාවනා මධ්‍යස්ථානික සක්මන් මළුවක් දකින්නේ නැහැ. ඒ හැම සක්මන් මළුවකටම මුල් එක වෙලා තියෙන්නේ මේ අපි මේ අපවත් ඉති නායක ස්වාමීන් වහන්සේ අඳුනලා දීපු සක්. ඉතින් ඒ නිසා අපි අතර මේක විස්තර සහිතව පොතක් අච්චු ගහුවා. අතරු ඥාන ලොකු ස්වාමීන් වහන්සේගේ සක්මන් භාවනා පොතේමත් ඒ විස්තර ඇතුල් කරා මේ බොහොම ස්වාමීන් අතිල්ලිව වගේ අකුරෝලි ඉතින් ඒ සඳහා මේ නිෂ්පාදන ගොඩනැගිලි අංශය පිළිබඳව වැඩි වෙලා කතා කරන්න යන්නේ කෙසේ නමුත් අවශ්‍ය කරන්නේ අඩි පියවර 30ක් විතර යන්න පුළුවන් පතයක්. ඒක මේ එලි මහනේ නම් වඩා හොඳයි. අඟල් භාගයක විතර වැලි මලුවක් නම් වඩා හොඳයි. එහෙම නැත්නම් මේ තන නිල්ලක් හොඳයි. එහෙම නැත්නම් ගෙබිමක් නම් ලනුපැදුරක් හොඳයි. ගොම පොළව හොඳයි. සිමෙන්තිය හොඳයි. සිමෙන්තිය යනවනම් මේ දෙයක් අතන. මොකද සිමෙන්තියට ඔක්කොම ඇඟේ තියෙන මේ ජීවේ ඇද ගන්න ගතියක් තියෙනවා. ලෙඩ කරන සෙව අවසන ගතියක් තියෙනවා. ඉතින් මේ දේවල් සහිත සක්මන උපයන්න අමාරුයි. වාහන මධ්‍යස්ථානක් හදනවා මේ ශාලාවක් හදනවා වගේ එහෙම නෙමෙයි සක්මන් හදන්නේ. ඉතින් ඒ නිසා භාවනා ජීවිතේ දිගට යන්න නම් නැත්නම් භාවනා මධ්‍යස්ථානට අත්‍යවශ්‍යයි සක්මන් මළුව. මම බැලුවා මේ ළඟදී බුදුසන්න පත්‍රේ දාලා තිබුණා විහාරස්ථානයකට අවශ්‍ය දේවල්. අනිවාර්යයෙන්ම දාලා දුන්නා ගාන්ඨාරයක් ඕනේ කියලා. මේ සක්මන් මළුව. ඒ ඒ ඔක්කොම දැන් ඒ වගේ සම්පූර්ණ ස්ථානික තිබිය යුතු දේවල් වලින් අයින් වෙලා ගිහිල්ලා. භාවනා ශාලාවක් නැහැ බලමඩුවක් තියෙනවා. ප්‍රධාන ගර නැහැ. ඒක මොකද හේතුව මේ ධර්මයේ ආගමක් බවට පත් වෙනකොට වෙන විපිරියාස නමුත් අපි ඒකෙන් දැනගන්න ඕනේ අපි ආගම කියලා ධර්මයට යන්න හදනකොට මේ සක්මක තියෙන වටිනාකම සක්ම කියන්නේ ගොඩනගපේ නෙවෙයි කරන භාවනාවේ. ඉතින් ඒ නිසා අපි ඒක කරනකොට ඉඳ ගන්නකොට ඉඳගෙන අද්දක තියාගත්තට පස්සේ බේද කියන නිකන් පිරමීඩයක් ගොඩනගුවා වගේ චෛත්‍යයක් හුඹක් වගේ සක්මනට ගිහිලා අපි හිටගෙනයි මේ එකලස ගන්නෙ හිටගත්තට පස්සේ නිකන් පොළේ හිටපු කුණ්‍යක් වගේ තේරෙනවා. ඒක liver වෙලා අර වගේම සපරියන්කේදී වගේදී සමබරව මට ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා බලලා සහැල්ලුවද ඉන්නේ කියලා බලන්න. ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ ඉරියව්ව සහැල්ලුව. එහෙමනම් හිටගෙන ඉන්නේ ඉරියව්වත් එක්ක ඉන්න කැමැති. ඉන්න පුළුවන්. ඒක තමයි පටන් ගන්න ආරම්භක මංගල ලක්ෂණය. ඒක සාහිතික කරගෙන කරන්නත් කියන්නේ සක්මන මුල හිටගෙන සක්මන දිහා බලාගෙන මම මෙන්න මේ ටිකේ තමයි මම සක්මන් කරන්න කියලා අදිස්ථාන කරලා හිටගෙන ඒ එකලස අරගෙන ඒක හරිනම් ඊට පස්සේ අර ඉඩමේ ගත්ත සක්මක් පතේ සක්මක් මළුවේ විනාඩි 5ක් විතර නිකාන් ඇවිදින්න කියනවා. මොනම භාවනාවක් කරද්දී නිකන් එහෙම යන්නේ කියනවා. සාමාන්‍ය වේගය. ඒක එකක් අර හිත වෙලා නතර වෙලා තිබුණ බුදියාගෙන ඉඳලා නැගිටනන් සක්පරියක නැගිටනන් ලේ ටිකක් රත් වෙනවා. දෙක මේ ස්නායු අවුලුත් වෙනවා. ඒ සඳහා බ්‍රිස්ක් වර්ක් එක වෝක් එකක් ඒ වගේ නිකන් වෝමින් අප් ප්‍රශ්නී කරන්න යනවා වගේ වේග ගමනක් ඇවිදින්න. වේග කියලා කියන්නේ ඒ බුරුම ස්වාමීන් වහන්සේලා විශේෂම අතපය විසිකර ක්‍රම ඇවිදින්න. ඒ කඩන්ලාට තිබුණ මේ හිරි කඩ හිරි කඩලා දාන්න. ඉතින් ඒක මේ අනවශ්‍ය විකාර නෙවෙයි මම කියන්නේ සාමාන්‍ය විදියට විනාඩි 5ක් විතර කරන්නේ මේ කිසිසේත් මොන භාවනාවක්වත් හිතන්නේ සාමාන්‍ය වේගෙන් අතේට යනවා මෙතෙන්ද. ඒක පැත්තකින් බලනකොට මේ ඊදම කවුරුත් යන ඉන්න පාරක්ද සත්තු සර්පය ඉන්නවද කටුකොහල් තියනවද කියලා බලන්න යනවා. එම් විනාඩි 5ක් අතර කරනකොට අපි ඒ කරන්නේ මේ ඉඩම Tamanට සීසන් කරගන්න. නැත්නම් සිද්ධි කරගන්න. මේ ඉඩම මට ගැළපෙනවා මේක හරිද කියලා. හරිනම් ඇවිල්ලිවල අර වගේම ආයෙත් හිටගෙන ආයෙසරයක් මම සමබරව හිටගෙන ඉන්නවා කියන මේ තැනට හිත අරගෙන සාමාන්‍ය වේගෙමයි පරියන්කේදී උඩුකය හිත ගන්නවා යටිකය අමතක කරනකොට මේක අනිත් පැත්ත කරනවා. උඩුකය අමතක කරලා යටිකය ක්‍රියාකාරීත්වයට ඉස්සරහා. ඒක නිසා අත් දෙක ඉස්සරහින් හරි පස්සෙන් හරි අපි බැඳ ගන්නවා මොකද අර අත් දෙකට අවධානය යෑම අඩු කරනවා. ඒකල් ඉවර වෙලා චේතනාපූර්වකව পায় තියෙනකොට දකුණු කකුල ඒ දකුණු කකුල තියෙනකොට මොනවද මට වැටෙන්නේ කියලා බලන්න. ඒක නතර වුණාට පස්සේ වම් පාය තියෙනකොට වම් පාය වැටෙන්නේ කොහොමද කියලා දකුණ වම දකුණ වම කියලා ඒ අර සතිය දිගට පැවැත්වීමයි කරන්නේ. පරියංකේදී අපි එක තැනක හිත තියාගෙන ආස්වාද ප්‍රසවාස බලනවා. සක්මනේදී පියවරෙන් පියවරට තන මාරු ඒක නිසා අභියෝගේ සවස්සරයි. නමුත් තබන තබන පියවර සතියෙන් කරනවා නම් මල් මාලයකට නූලයකට මල මල අමුණනවා වගේ මේ මල් වැලක් ඇමිනෙනවා වගේ තමයි තේරෙන්නේ. දකුණ වම දකුණ වම ඉතින් එහෙම තියෙනකොට මේ මොනවද බලන්නේ මොනවද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ අහන නිසා උත්තරේ කරලා දෙන්න පුළුවන් අඩුම ගානේ පය තියෙනකොට පොළවේ පය වදින හැටි. විදුමේ පටන් ගන්න පය පැතිරෙන හැටි. නැත්නම් ඇඟිලි වලින් පටන් ගන්න නැත්නම් සමතලව පොළවේ පය වදින හැටි බැලීම තමයි මේකදී අපිට සක්මන් කරන්න හම්බෙන උත්තරේ. ඒ ස්පර්ශය. ඉතින් මේක බලන බලන යනකොට යනකොට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා පය හුදුවට තේරෙනවා නම් සමහරට වලලු කර කර ගන්න හැටි, ධනියට, උකුලට බර පැතිරෙන හැටි විවිධ තොරතුරු එන්න පුළුවන් අර හැපීම බලනවායි කියලා කියන්නේ කොට බාදලා දීම සඳහා පමණයි. ආරම්භ වෙන්න කොනක් පටලා දෙන්න. ඊට පස්සේ දිගටම හිතනව නෙවෙයි ඇති වෙන දේ මේ අත්දකින්න දේ බලමින් වම දකුණ පවත්වන තමයි සක්මන් කියන්නේ. මේ මේ ගන්න ගැම්ම අනිවාර්යයෙන්ම සක්කලවට යනකොට කැමෙනවා. හැරෙනකොට අර ගැම්ම කැමෙනවා. ඒක මේ Tamange දෝෂයක් නෙවෙයි පරියන්ක් සක්මනේ දෙන අභ්‍යාසය. ඒ නිසා හැරෙන වෙලාවදිත් පුළුවන් තරම් වම දකුණ වශයෙන් හැරිලා ආපහු මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. ඒක තමයි සක්මන් භාවනාව. ඉතින් මම දන්නේ මම ඔය මෙහි ආපි යෝගාවචරය ඇසුරු කරනකොටයි යන්නේන කොටයි දකපු යෝගාවචරින්ගෙන් කවුරු හරි සක්මන් භාවනාවට උනන්දු ඇති වුණා නම් ඒ කියන්නේ හොඳ පැහැදිලිම පිදිරි පිම්මකට ලෑස්ති. ඉඳගෙන ගන්න මොන දෙයකවත් වැඩක් නැහැ. ඒක නැගිටිනකොට ඉවරයි. මොන සමාධියවත් මොන උඩ ගියත් මොන ආලෝකයක් හම්බුනත් ඉවරයි. පරිදි ලක්මනේදී හම් වෙන එක නම් ඒ වගේ ලේසි නෑ. ඒකයි සර්වඥන්සේ සඳහන් කරන්නේ චංකමාදිගතෝ සමාධි චිරත්‍තිචකෝ හෝති. සක්මණින් ගන්න ඇති අධිගම කරගන්න සමාධිය බොහෝ කල් අල්ලනවා. හැබැයි අච්චර ගැඹුරට යන්නේ. ඒ නිසා සමාධියට කෑදර කට්ටිය, කැහුල කට්ටිය මේකට කැමතියි. මේක සක්මණේ වැඩි gedara ගෙනියන්න මොනක්වත් හම්බ වෙන්නේ නෑ. කොච්චර සමාධිගත වුණත් ඒ සමාධිය ඇත් දෙක අරපු ගමන් ඉවරයි. මේ සම සක්මන ඇත් දෙක ඇරලමයි පටන් ගන්න. ඒ නිසා ඒක බොහොම මේ yaadෙනවා. ඊට වඩා වැදගත් දේ තමයි මේ සක්මන අන්තගතෝ සක්මනින් සත්‍ය පිහිටීම අල්ලගත්තොත් අර පොඩි එක 7යි 7යි කියලා යනවා වගේ එදිනෙදා වැඩවලට සතිය පිහිටීමට උගන්වන්නටත් ලේසි වැඩත් ලේසි. මොකද මේ සක්මමලුක සක්මන් නොකරත් අපි ගෙදරදී තැනකින් තැනකට යනකොට නැත්නම් ඊවනිං වොක් එකට යනකොට ඒව නැත්නම් කඩේක යනවා වගේ දෙයකට යනකොට උන සක්මනක් සක්මනක් ලැබෙන ආනිසංසයේ විදියට නැවත